සලකනු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා තස්සේ අන්ති භික්ඛවේ ඒකේ සමනක් බ්‍රාහ්මනා අපරන්ත කප්පිකා අපරන්තානු දිට්ඨිනෝ අපරන්තං ආරම්භ අනේක විහිතානි තානි පතානි අභිවදති සත්තු සත්තාරී කාය වස්තු ඊති කෞරවනි යෝගාවචර මහා සංඝරත්නය කරයි පාදක මහන්තුරු සම්බන්ධ කරගෙන සතිපතා වාස්තාවෙන් ලබන ධර්ම දේශනා මාලාව සඳහා අපි ඉදිරිපත් කරගත්තේ බ්‍රහ්මජාල සූත්‍රයයි පිටිකේ සූත්‍ර පිටිකේ රායිසි දීඝනිකායේ මුලින්ම සඳහන් සූත්‍රය. කර්ම සංගායනාව ඉස්සල්ලාම සංගායනාවට ලක් කරපු සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී අපි මේ අද පියවර තබන්නේ 10 වෙනි දේශනාවටයි 10 වෙනි පැයටයි. ඉතින් අපි මේ වෙනකොට මේ මුල් චූල සීල මජ්ජිම සීල මහා සීල කියන කොටස් නිම කරලා ඊගාවට සර්වජන් වහන්සේට දේශනා කරන්නට අවශ්‍ය කරන කාරණාවට පසුබිම භූමිකාව සකස් කරගෙනයි දැන් තියෙන්නේ. ඒ සකස් කරගෙන සර්වජන් වහන්සේ තමන් වහන්සේගේ සර්වජතා ඥාණයට වැටෙන ආකාරයට තමන් වහන්සේගෙන් ලෝකයට විය යුතු උත්තම කෘත්‍යය මෙන්න මේකේ කියලා දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ සඳහන් කරනවා කවදා හෝ මගේ අදහසක් තියෙන්නේ ලෝකයක් මේ විවිධ මත මතාන්තර දාන ලෝකයක් තේරුම් ගන්න ඕනේ මගේ ಗುಣ ගායනා කරනවා නම් ඒ ಗುಣ අතර ශ්‍රේෂ්ඨම ගුණය වශයෙන් මෙන්න මේ විදිහට මට මේ ප්‍රකාශ කරන්න අවශ්‍ය කරන මේ බ්‍රහ්මජාලයෙන් ලෝකයා ගලවා ගන්නට මම උත්සාහ කරපේක තමයි මගේ තියෙන ලොකුම ගුණය කියලා ඒ ලෝකයක් තේරුම් ගන්න ඕනේ කියලා සර්වඥාන්තගේ මතය ඉදිරිපත් කරනා වගේම උන්වහන්සේ පණිවිඩයකුත් නැත්නම් ඉල්ලීමකුත් ආරාධනාවකුත් මේකේ කෙරෙනවා. අන්න ඒ සර්වඥන් වහන්සේගේ මතය පිළිබඳව මේ බ්‍රහ්මජාල සූත්‍රය සම්බන්ධ කරගෙන හරියට පොත්පත් කියලා තියෙනවා විවිධ අංශවලට මොකද නාත කාලේ ලෝකයේ මේ දර්ශන විෂය කොම සම්භාව්‍ය විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒක මේ කැවෙන් දීනේ ආදී වෙච්ච ආධ්‍යාත්මයට හිත නැමිච්ච බොහෝ දෙනා බොහෝ උසස් විශයක් විදිහට දර්ශනය තේරුම් ගත්තාම ඒ දර්ශනය සියලු ලෝකෙකින් සේරම දර්ශනපත මේ භ්‍රමජාල සූත්‍රය කියන පෙට්ටිය ඇතුළට දාලා වහන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන්නේ සෑම දෙයක්ම වගේ මේකේ සංග්‍රහ වෙලා තියෙන නිසා හරියට විග්‍රහ වෙලා තියෙනවා. නමුත් ඒ විග්‍රහය අනුව ක්‍රියා කරලා සර්වචනාංශයේ වටිනා ශ්‍රේෂ්ඨ ගුණය මෙන්න මේ වගේ ලෝකේ පැතිලා ඉන මේ රක්ම ජාලයේ, දිත්‍ති ජාලයේ, දිත්‍ති කාන්තාරයේ ගලවා ගැනීමය. ඒ අනුව මමත් කළ යුත්තේ මේ දිත්‍ති කාන්තාරයෙන් ගැලවීමය. මෙයින් එගොඩ වීමේ කියලා වැඩ කරන පිටිස් නම් බොහොම දිංගිතා. ඒ විතරක් නෙවෙයි මේ වැඩ කරන යෝගාචර පිටිස් අතරේ බ්‍රහ්මජාල සූත්‍රය වගේ සූත්‍රයක් සාකච්ඡා කරන්නේ නැති තරමද. මොකද මේක පේන්නෙම භාවනා කරන අයට අනවශ්‍ය දේවල් මේ මති මතාන්තර දෘෂ්ටි ගැන කතා කරන නිසා ඕක අවශ්‍ය කරන්නේ නැහැ කියලා. ඒක පැත්තෙන් බලනකොට කාරණාවක් ඇත්ත. නමුත් යම් ප්‍රමාණයකට භාවනා කරලා තමන්ගේ විශේෂම විපස්සනා කරලා මේ විපස්සනා ජීවිතයේ යම් යම් තැන්වල අපි හිර වෙනවා. ක්‍රාන්ති ස්ථාන අහු වෙනවා. ඒ හිර වෙච්චම අපිට තේරෙනවා මේ කොතනක හරි දෘෂ්ටියක බැඳිලා. වෙන විදිහට කියනවා නම් විපස්සනා කර අධික් දෘෂ්ටි වල බැඳෙන්න පුළුවන් ඒ බැඳෙන්න පුළුවන් බව දැන ගැනීම අබෞද්ධ වැඩක් එහෙම නෙවෙයි මම මෙච්චර මේ සීලක ප්‍රීතිය මම මෙච්චර සමාධියක් මට තියෙනවා මට කොහොමද මිත්‍යා දෘෂ්ටි තියෙන්නේ මට කොහොමද දෘෂ්ටි වර්ධින්නේ කියලා අපිට හිතාගන්න ඉඩක් තියලා නැහැ සරුවචනන්දේ පෙන්ලා දීලා තියෙනවා ඒ අවසාන ඒ අරිහත් ඵල සමාපත්තියටපත් වෙනතේ මේ নানা ප්‍රකාර තැන්වල අපි එකතන කරකැවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා බණ භාවනා කරන අතරේ මේ වාගේ ඒ ග්‍රන්ථි ස්ථාන එහෙම නැත්නම් සංදි ස්ථාන, ගැටල ස්ථාන, ජාල ස්ථාන කියන බව දැනගත්තාම හරි නිර්හංකාරකමකින් හරිම යටහත් පහත්කමකින් අපිට ඕන තැනක වරදින්න පුළුවන් කියන අදහස ඇති කරගත්තාම අපිට අර තෘෂ්ණා මාන දෘෂ්ටි දිගේ වැඩි ප්‍රපංච කරගෙන ඉන්න දෙයක් නෑ. සර්වඥාන්සේ සියල්ල දත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේගේ ಗುಣ ප්‍රකාශ කරන්න ගියත් ඒ ලාමක ಗುಣ ප්‍රකාශ කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ මෙන්න බ්‍රහ්මජාලය පිළිබඳ උන්වහන්සේ දේශනා කරපු දේ දැනගන්න ඕනේ. ඒකල අපේ ජාලයෙන් අපි ගැලවෙන්න ඕනේ. ඒක තමයි උන්වහන්සේ කරන්න පුළුවන් ලොකුම ගෞරවය උන්වහන්සේ ಗುಣ ප්‍රකාශය. ඒ නිසා මේක ප්‍රායෝගික පැත්තෙන් අර්ථකථනය දීලා තියෙන බොහෝමත්ම අඩුයි. ආගෙන ඉන්නකොටත් හරි විහිලි ගැටයක් පේන්න තියෙනවා. ඒක නිසා දේශනාව හරි අමාරුයි කරන්නේ. නමුත් මම උත්සාහ කරනවා පුළුවන් තරම් ඒක මේ භාවනා ජීවිතයකට සමානලාට කිසි පොතක පතක එහෙම එවැනි විග්‍රහයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒක යම් ආකාරයෙන් දෙතමනියක් ඕජාවක් ඇති කර ගැනීම පිණිස භාවනා ජීවිතේ අපි මේ මේ තැන්වල මෙන්න මේ මේ ආකාරයෙන් බුද්ධි විඳිනවා, අත්දකින්නවා, අත්විඳිනවා ආන ඒක මෙන්න මෙවැනි දෘෂ්ටියක වලිගයක්. මෙන්න මෙවැනි දෘෂ්ටියක කෙලවරක් කියලා දැනගත්තාම අපිට තේරෙන්න පුළුවන් ඇයි ගුරුවරු මෙන්න මෙතන මේ විදිහට මෙනෙහි කරන්න කියන්නේ. ඇයි ගුරුවරු මෙන්න මේකදී මේ විදිහට කටයුතු කරන්න කියන්නේ කියන එක පිළිබඳව සමහර විටක නම් ශ්‍රද්ධාවක් කීයක් සතියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම වේවා කියන එක තමයි මම මේ ගන්න උත්සාහයේදී අදහස වශයෙන් කියන්නේ ඉන්නේ. ඉතින් අද අපි මේ ඉදිරිපත් කරගන්න හදන්නේ මෙතෙක් මේ දේශනා කරපු පුබ්බන්තවාදික පුබ්බන්තානු දෘෂ්ටිය වෙනුවට අපරන්තවාදියත් අපරන්ත අපරන්තානු දෘෂ්ටියත් කියන දෙක එදා දේශනාවත් නැත්නම් නවවෙනි දේශනාවත් දහවෙනි දේශනාවත් අතර ඇති වෙනසක්. මේ පුබ්බන්ත දිට්ඨික කියලා කියන්නේ පසුගිය මේ සංසාරේ භව සංසාරේ පසුගිය කාලයේ පිළිබඳව වර්ධව ගන්න දීපු වැරදි අදහස් මත දෘෂ්ටි ආකල්පය. ආත්මයක් තිබුණාද ආත්මයක් නැද්ද ඒක සාස්වතද නැත්නම් සදාකාලිකද ඒක උච්ඡේදද නැති තැනකින් අපි පටන් ගමන් ආවේ නැත්නම් මොකද්ද තිබිලා මාරු වෙවි වෙනවද ආදි වශයෙන් ඒකත් සාස්වත කේවල සාස්වත කුබ්බන්තවාද 18ක් අපි පසුගිය වාර දෙක තුනේදී සාකච්ඡාවට ගත්තා. අද ගන්න බලාපොරොත්තු වෙන්නේ අපරන්තවාද. අපරන්තවාද කියලා කියන්නේ අද සිහි බුද්ධිය ඇති යම් කිසි කෙනෙක් කල්පනා කරොත් චතුරාර්ය සත්‍යයෙන් බැහැරව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්ම වලින් බැහැරව සම්මා සංකල්පයෙන් බැහැරව ඒ කෙනෙක් වටහා ගන්න පුළුවන් අර්ථකථන දෙන්න පුළුවන් හිත සන්තෝෂ කර ගන්න පුළුවන් දෘෂ්ටි ගැන. ඉතින් අර අපරන්තය පුබ්බන්තය පුබ්බන්තය වශයෙන් අපි මෙතෙක් කරපු 18ක් තියෙනවා. දැන් අද ගන්න හදන අපරන්තය පිළිබඳව සරුවච්චන් වහන්සේ ගැට ගහන්න පුළුවන්, පටලවා ගන්න පුළුවන්, වරද්දවා ගන්න පුළුවන්, ජාලේ පැටලෙන්න පුළුවන් ස්ථාන 44ක් වෙනවා. ඉතින් මේකේ පේන්න තියෙනවා ඒ නිසා මේ සරුවච්චන් වහන්සේ පහළ වෙන යුගය ඉන්දියාවේ දර්ශනවාදය පිළිබඳ ඉතාමත් වැදගත් විදියක්. ඒක ඒවකට හිටපු සෑම ඒ දර්ශනවාදීන් හරියට මට කල්පනා කරලා තියෙනවා මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ මේක ආවේ කොහොමද ගියේ කොහොමද කියලා බලනකොට ඒ ආපු ආකාරය තේරුම් ගන්නට නම් ඒ බුදුරට එක්ක බණ භාවනා කළ අතීතයේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ කියන පෙරවිසු කඳ පිළිවෙත දන්නා නෝන කියලා අපිට සිංහලට දාන්නේ අන්නේ ඥානය අවශ්‍යයි. ඒ ඥානේ යම් යම් සීමාකාරී තත්ත්වයන් යටතේ ආපුවාම ඒ අත්ෝ කියනවා මම දැක්කා මම දුටුවා මේක වෙච්ච සිද්ධි මේක සත්‍ය සිද්ධි මෙන්න මෙච්චරයි කියලා සිටියැත්තෝ ගුරු પરම්පරාවලට, දරු પરම්පරාවලට, ශිෂ්‍ය પરම්පරාවලට උගන්වන. ඊට පස්සේ ඒක ඉතින් අසවලාගේ ගුණ නිසා මේක සත්‍යයි කියලා අරගෙන යනකොට අර කියන අපරන්තවාද, කුබ්බන්තවාද. කුබ්බන්තවාද රාශියක් ලෝකේ පහළ වෙලා තියෙනවා. එහෙම නැත්නම් සත්‍ය විමර්ශය උන්ට තර්කානුකූලව විමසුම් නොනින් මෙහෙවලක් ඒ තේයතු කියනවා අතීතය ඒකාන්තයෙන්ම තිබුණ දෙයක් වෙනස් වෙමින් වෙනස් වෙමින් මේ එනවා සාස්වතයි. එතන අපි ඉතින් මොනම දෙයක්වත් නැහැ හිටපු ගමන් පැන නැගිච්ච ජීවිතයක් මේ තියෙන්නේ අසාස්වතයි. නැත්තම් උච්ඡේදා. එහෙම නැත්තම් කියනවා ඒකාන්තයි. එහෙම නැත්තම් කේවලයි. එහෙම නැත්තම් කොටසක් අස්සතයි කොටසක් උච්ඡේදයි. ආදී වශයෙන් විවිධ ක්‍රම ගෙනාවා. දැන් අද අපි ගන්නවාන්නේ අද මේ හොඳට සීබුද්ධිය ඇති මොලේ කල්පනා ඇති කෙනෙක් කල්පනා කරනවා නම් මේ ලෝකය හෝ මේ ආත්මය ගැන එවැනි කෙනෙක් සම්මිය දෘෂ්ටියෙන් තොරව සම්මියක් සංකල්පයෙන් තොරව විවිධාකාර ගැටලු ග්‍රන්ථි ස්ථාන පටලවා ගැනීම 44ක් ඇති කරන්න පුළුවන්. ඒවට කියන්නේ පුබ්බන්තවාද. අපරන්තවාදික. අපර කියන්නේ මේන් පසුව වෙන්න පුළුවන් අපරන්තවාද. ඒ 44න් ඒවල් හතරේ කණ්ඩායම් තමයි ගොඩක් වෙලා තියෙන්නේ. සර්වඥාන්සේ දේශනා කරන දැන් මේ 44න් එක එක තේරුම් ගැනීම පහක විතර පුංචි පුංචි පුංචි පුංචි කොටස් කඩා ගන්නවා. ඒ කොටස් කඩාගත්තට පස්සේ ඒවා තුල තාමත් කතා කරන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් තමයි. ආනේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් 44ක් කොටස් 44ක් තියෙද්දී ඒකෙදී එක කණ්ඩායමක් කට්ටායමක් වෙන් කරගන්නවා සම්ති බික්කවේ ඒකේ සමනක් බ්‍රාහ්මණ උද්දමා ඝාතනිකා සංඤී වාදා නැත්නම් උද්දමා ඝාතනා සංඤීවා අත්තානම් පඤ්ඤා වේති සෝලසෙහි වත්තුහි මහන්නේ මේ මත්තට නොමියන මත්තට නොමැරෙන මත්තට විනාශ නොවන උද්දං ආඝාතනික මත්තට සදාකාලික වූ සංඤීවාද ඉපදින උපදින ආත්මයක පන සහිතව සංඥාව සහිතවම උපදිනවා කියලා ගත්තොත් එහෙම පටලවා ගන්න වාද 16ක් තියෙනවා ඒ ඉස්සරහට සදාකාලිකයි කියලා ගන්න. ඒ සදාකාලික හැම ආත්මයක්ම සංඤ්ඤය. අසංඤ්ඤතල එකක් කියන එකක් බාරගන්නේ සංඥාව සහිතයි ඒ වගේම සදාකාලිකයි කියලා බාර ගන්න જાතියක් ලෝකේ ඉන්නවා අන්න ඒ කට්ටිය 16 ආකාරයකට තමන්ගේ මතය ඔප්පු කරලා පෙන්නනවා සදාකාලිකයි කියලා මේ ගන්නේ උද්ද මා ඝාතනිකා උද්දන් ආඝාතනිකා මත්තට විනාශ කරන්න බෑ මත්තට නැසෙන්නේ නෑ සදාකාලිකව ආත්මයක් තියෙන අය ඒක සසන්හි සංඥාව සහිතමයි ඒ කියන්නේ ගහ වැවෙනවා ගහට තියෙනවා ඒ කේන්ද්‍රීය ප්‍රාණයක් කාය ඉන්ද්‍රිය තියෙනවා නමුත් සංඥාව නෑ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් නෑ කාය ඉන්ද්‍රිය තියෙනවා අන්න ඒ වගේ දේවල් අපි කියන සංඥා විරහිතයි. එහෙම වෙන්නේ කවදාකවත් උපදින සත්වයේ මතු උපදිනවා නම් උපදින උපදින ආත්මයක එයත්ෝ ඒ ආත්ම විනාශ නොවි පවතිනවා සංඥාවක් නැති වෙන්නේ නැහැ කියන උද්දමාඝාතනික සසංඤී. උද්දමාඝාතනික සසංඤී කියන සීමාව ඇතුළතී ඇතුළත 16 ආකාරයකට පටලවා ගැනීම වෙන්න පුළුවන්. ව්‍යවුල් භ්‍රමජාල සිදු වෙන්න පුළුවන්. ඉතින් එහෙම කියනකොට මෙතන අපිට සම්බන්ධයක් නැති කොහෙදෝ යන තේරුමක් නැති වාදයක් තේරුමක් නැති දෘෂ්ටියක් අපි මේ ඉදිරිපත් කරන කාලේ නාසි කරනවා කියන හැඟීම නොවීමට නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට හිත යොදන්න වෙනවා අපි ළඟත් එහෙම උපදින මත්තට අපි අනිවාර්යයෙන් උපදින සත්‍යතවාදයේ කියන මේ මිත්‍යා දෘෂ්ටිය මේ වාදයේ අප ළඟ සහිතද අපට තියෙනවද ඒ වාගේ මේ ධිකතෝම යමක් හඳුනාගැනීමේ ශක්තිය සසංයකම අපට තියෙනවා කියන වාදය අපි ළඟ 100%ක්ම නැද්ද නැත්නම් අපි ළඟ 100%ක් තියෙනවද කියන කාරණාව ගත්තොත් නම් ඔන්න කාට කාට රිදෙන්න පටන් ගන්නවා කාට කාටත් ඇස්සරෙන්න පටන් ගන්නවා අවදි වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් මේක හේ කාලේ පැවතිච්ච මතයක්. අපි සස්තතවාදී නෙවෙයි නිසා මොකටද මේ භාවනා කරන අපට මේ සස්තතවාද ගැන අපි කතා කරන්න කියලා මේක <clears throat> පූර්වයේ පිටේදී බාහුරු මිත්‍යක් වාගේ අර බූරුවට අහුරු රස නැතුව යනවා. නමුත් අපි උත්සාහ කළොත් අපි මේගෙන යන යෝගාවචර භාවනා ජීවිතය තුලත් යම් යම් ක්‍රියාකාරකම් යම් යම් අවස්ථාවල අපි කොච්චරක් මේ වැරදි සස්තතවාදයට පණ පෙවෙන විදියට වැරදි සස්තතවාදී අපි ළඟ තියෙන බවට සාක්ෂි වෙන විදියට කටයුතු කරනවාද කියලා බැලුවොත් ඔන්න අපිට සිද්ධ වෙනවා මේක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ පොතක කියලා කටපාඩම් කරලා නමලයි පුස්තක මේ නැවත ඒ පොත තැම්පත් කරලා ඒකට ධර්ම රත්නය කියලා හඳුන් කුරුපත් උවලා අල්ලන එකට නෙවෙයි. මේක ගන්න කාරණා තියෙනවා කියන්නේ. අනේ එහෙම කල්පනා කරලා බලනකොට මට හිතුණා මේ සර්වඥ දේශනා අනුව භාවනා කරන යෝගාවචරයෙකුට හොඳින් හෝ නරකින් මේ ඉස්සරහට ආඥාවක් තියෙනවා කියන හැඟීමෙන් අපි සමාජලට භාවනාන්ති වැඩ කරන වෙලාවල්. සසංයී කියන தත්වෙන් අපි වැඩ කරන වෙලාවල් පිළිබඳව ජීවිතයේ භාවනා ජීවිතය විචිත්‍ර කරගන්න මේ සර්වඥා ශීධිරපත් කරන මතවාද කොච්චර උදව් වෙනවද කියලා. අර කියාපු උද්දමාඝාතනික උද්දමාඝාතනික ඒ වගේම සසන්හි කියන මතර මේ ජීවිතේ අනිවාර්යම දේවා සාස්වතයි සදාකාලිකයි ඒක හැම වෙලාවෙම සංඥාව සහිතයි ඉන්ද්‍ර ගියත් නැවත නැතිනකොට මේ මනුස්සයාම නැගිටින්නේ ආන්නේ විදිහ සසන්හි කියලා ගත්තාම ඒකේ තියෙන ආකාර 16ක් පෙන්වන්න පුළුවන් පළවෙනි මේක තමයි කරුවත් ආනන්දේ පෙන්වන්නේ ඒ වැනි ඇත්තෝ සඳහන් කරනවා මේ ඉදිරියට තියෙන ආත්මය ඒකාන්තයෙන්ම රූපවන්තයි කියලා ඒ ආත්මේ හැම වෙලාවෙම රූපයක් සහිතමයි. රූපයක් තිබිය යුතුමයි. ආත්මය රූපාන්තයි කියන. ආත්මය රූපය දෙක එකයි හෝ රූපයක් සහිතමයි කියලා ආත්මය රූපවන්තයි කියලා ගන්න. ඒ වගේම රූපී අත්තා හෝති ඒ වගේම ආරෝගෝ මත්තර කවදාකවත් ඒක ලෙඩක් රෝගයකටපත් වෙන මරණයෙන් මත්තවත් යම් කිසි රූප කොටසක් ආශ්‍රය කරගෙන තමයි ජීවත් වෙන්නේ ඒ වාගේම අරෝග පරම්මරණ සංවේනම් පඤ්ඤාපෙන්ති ඒක ඒ වාගේම මේ රූපය මේ මගේ ශරීරය මේ මගේ හම මේ මගේ කන මේ මගේ දත මේ දතේ කැක්කුම මේ බෙල්ලේ කැක්කුම මේ කනේ කැක්කුම කියලා අර රූපයේ කැක්කුම පිටුරුමක් එනකොට මගේ කැක්කුම කියලා ඒක බාර ගන්න ගැතියෙන් පේනවා ඒ රූපයට හානියක් කරදරයක් වෙනකොට අපි ඉස්සලෙන ගතියක් එනවා නම් අනිවාර්යයෙන්ම අපි ආත්මය කියලා රූපේ කොටසක් බාර අරගෙන තියෙනවා ඒක ඉතින් කවුරුත් අපි කරන දෙයක්. කාටවත් ඒකේ නිදහස් වෙන්න බෑ. අඩු ගන්න සරුවච්චන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් ආබාධ 12ක් ඇවිල්ලා තියෙනවා. ඒ ආබාධ 12 නිසා සරුවච්චන් වහන්සේගේ හැසිරීම වෙනස් වෙලා තියෙනවා. ඉතින් නිසා අපේ යම් ආකාරයකට අපේ තියෙනවා මේ රූපයට මයින් ගහක තරම් හෝ පුංචි ලෙඩක් කරදරයක් දුකක් ආවොත් අපි කොච්චරක් ඒක ලොකුවට බාර ගන්න සියලු වැඩ බහා තබල අපි අපේ හැසිරීම වෙනස් කරගෙන අර රූපය පිළියම් කරගන්න උත්සාහ කරන ගතියෙන් පේනවා අප ළඟක් තියෙන ප්‍රමාණයකට මේ ආත්මය රූපවන්තයි කියන කතාව. නැත්නම් මේ රූපයේ ආත්මය තියෙන නිසා රූපෙට ඉරවොත් ආත්මෙ ලෙඩ වෙයි. රූපෙ ලෙඩ වුණොත් මට මේක මම වග බලාගත යුතු වෙයි. ඒක මගේ වගකීම කියන ගතිය කාටත් තියෙනවා. ඒක නිසාම දෝ නැත්නම් ඒක නෑ කියන්න බැරි නිසාම දෝ භාවනාවේ හැමදාම පටන් අරගන්නේ කායानुපස්සනාවයි. අපිට පටන් ගන්නකොටම කය කියලා කියන්නේ වැදගත් දෙයක් නෙවෙයි. ඕකේ නෙවෙයි ආත්මය තියෙන්නේ අරූපී දෙයක. ඒක නිසා අපි මේ ගැඹුරු දේවල් පටන් අර ගන්නකොට මොකටද කය ඉස්සර කරගන්නේ කියලා කය පැත්තකට දාලා යන මතවාද රාශියක් අද දේශීය විදේශීය පැතිරලා තියෙනවා. දෙලින්ම භව නිරෝධය ගැන කතා කරනවා. සීලයක් අවශ්‍ය නැත, සමාධියක් අවශ්‍ය නැත. මේ චිත්ත නිරෝධය එහෙම නැත්නම් මේ භව නිරෝධය කරගත්තාම ඉවරයි. පොඩි මේ කය කැලේකට ගෙනියන්න, කය ගහක් වල වාඩි කරන්න, කය පරියන්කේ තියාගන්න, ඒ පුහුණුව අවශ්‍ය නැහැ. හොඳටම භවයෙන් නිතරම නිරෝධ වෙමින් තියෙන්නේ. ඒකට සමවැදිච්චාම ඒකට සමාදම් වෙච්චාම හරි කියලා රූපේ ආත්මයක් නෙවෙයි කියලා වැඩ කර නැත්නම් හරියට අද මේ මත ඉදිරිපත් කරනවා. මොකද රූපීයයි ආත්මේ රූපීය කියන එක මොළඳයි. කොහොම ලාමක දෘෂ්ටියක් තියෙන. නමුත් අපි තේරුම් අරගන්න මේ දෙකේම ආත්මයක් නෙවෙයි කියන පැත්තට ආකාවකුත් අපි ළඟ තියෙනවා. නමුත් අපේ කයට බිඳිත්තක් මොන හරි වෙච්චාම ළඟම ගතියෙන් එනතන අපිට ප්‍රිය කරන අයගේ ඇඟට මොනවාරි වෙච්චාම දඟලන ගතිය මේකට කැක්කම උතුරු මොකුත් තියෙනවා. මෙන්න මේ දෙකටම තේරෙන්න තමයි තේරෙන ගතියක් ලෝකේ පවතින සම්මුතියට කලකිරීමක් වශයෙන් තමයි තේරවාද බුද්ධ ආගම හැම වෙලාවෙදීම රූප ධර්ම ඉස්සර කරගන්නවා කායනුපස්සනාව ඉස්සර කරගන්නවා. කයින්ම පටන් අරගන්නවා. එන්න මේ කායානුපස්සනාව දිගට කරගෙන කරගෙන යනකොට අපි ඉගෙන ගන්නවා මේ භාවනා කරන්න අපි වාඩි උනේ මේ භාවනාව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ මේ ආත්ම ස්වභාවය, දෘෂ්ටි ස්වභාවය තේරුම් ගන්න. ඒ නිසා මට කියලා තියෙන ආස්වාද ප්‍රසආද බලන්නේ. මට කියලා තියෙන පින්බින් හැකිනව බලන්නේ. එතන මට කියලා තියෙන සක්මන් කරනකොට වම දකුණ බලන්නේ කිය ඒ කායනුපස්සනාව කරගෙන යනකොට වේදනාවක් හෝ හිතිවිල්ලක් හෝ අරූපී ධර්මයක් මත වෙච්චාම ඔන්න අපිට කේන්තියක්. අපිට කියලා දෙන කායනුපස්සනා බලන්න ඒක නිසා රූපී ධර්ම බලන්න කියලා තියෙන්නේ ඒ රූපී ධර්ම බලනකොට අරූපී ධර්ම වලින් බාධා නොවිය යුතුයි කියලා ආධුනික හැම වෙලාවෙම ලොකු තරහක් ගන්නවා වේදනාවක් ආපු ගම භාවනාවට බාධාවක් කරගන්නවා හිතවිල්ලක් ආපු ගම භාවනාවට බාධාවක් කරගන්නවා සද්දයක් ඇවිල්ලා කේන්ති ගිය ගම නැත්නම් ආසාවක් ඇති වෙච්ච ගම භාවනාවට බාධාවක් කරගන්නවා ඒ මොකද අර රූපය සම්පූර්ණයෙන්ම මූණට මූණ දාලා 100%ක්ම පැවතුනොත් භාවනාව හරියනවා. එතකොට මගේ ආත්මය පිළිබඳ පූර්ණ අවබෝධයක් මට ගන්න පුළුවන් කියලා හිතෙනවා. හිතෙන නිසායි රූපී භාවනාවක් කරනකොට වේදනාවක් එනකොට අපිට පේන්නේ බාධා වුණා. පැහැදිලියට බොරදිය කලවම් වුණා. සීලවලට ගොම කලවම් වුණා වගේ කියලා මේ රූපී භාවනා කරනැත්තු අරූපී භාවනාව වලට අර වගේ මේ අනදර කරන වෙලාවලුත් තියෙනවා. ඒ මොකද ඒ භාවනා පටන් අර ගන්න අපි බලාපොරොත්තු වෙනවා මේ රූපේ 100%ක් දක්කන මේ වේදනා මේ වේදනාවගේ ශබ්ද වලින් හිතවිලිෙන්තරව ආනාපානියම දැක්කන සාර්ථක වෙයි මට ඒකෙන් කෙලවර කර ගන්න පුළුවන් මේ පරියන්කේම නිවන් දකින්න පුළුවන් කිය අර දැඩි මතවලට අපි එළමෙන්න පටන් ගන්නවා. නමුත් මොන්න જાති උත්සාහ කරත් ආතන් වහන්සේ නමකට උනත් කවම කවදාකවත් මුළු පරියන්කයක් පුරා රූපේ ඉඳ අමාරුයි. අඩු ගන්න රූපේ ඉන්නවා කියලා දැනගන්න නාමේ හෝ වැඩ කරනවා. ඒක නිසා රූපී අත්තා ආත්මේ රූපවන්තය කියලා අපි ගන්න දේ අභ්‍යාසයක් වශයෙන් අපි සර්වඥ අපට කියලා තියෙනවා ආත්මේ රූපී අන්තය නැත්නම් රූපය රූපේ ආත්මේ තියෙනවනම් අපි ඉස්ලාම දකින්න පුළුවන් මනින්න පුළුවන් කියලා පුළුවන් මේ රූපය පිළිබඳ භාවනාව හොඳට 11 ආකාරයකටම බලන්න. අතීතනාගත පච්චුප්පන්න ක්‍රමයට ඕලාරික සුකුම ක්‍රමයට ධූරේ සාන්ති ක්‍රමයට අජ්ජත් බහිද්දා ක්‍රමයට ක්‍රියා අප්‍රිය ක්‍රමයට බලන්න. කොහොනෝ බලන්න යනකොට අපි අරූපී ධර්මات එක්ක ගැටෙන්නේ අපි ළඟ මේ රූපයක් අපි මේ කරන්න හදන වැඩ පිළිබඳව අමතර අදහස් රාශියක් තියෙන නිසා. ඒ නිසා මේ රූපී අත්තා කියලා බුදුහාමුදුරුවෝ අභ්‍යාසය දරූප ආත්මේ බලලා ආත්මේ රූපේ බල රූපේ තියෙන හැම පැතිකඩක්ම සටහනක්ම ආකාරයක්ම බලන්න කියලා කිව්වට පස්සේ අපි ගැටෙන්නේ අපි ළඟ මති මතාන්තර තියෙන නිසා. ඒ වගේම ඒ කාලෙමත් තිබිලා තියෙනවා මේ රූපී යත්තා කියන එක දෘෂ්ටි වගේම අරූපී යත්තා. ආත්මේ කවදාකවත් රූපවන්ත නැහැ. Hindu ආගම හැදලා තියෙන්නේ එහෙම ආත්මේ රූපවන්ත නැහැ ආත්මේ ඒකාන්තයෙන්ම අරූපී. එතන විදිහට කියනවා ආත්මේ තියෙන්නේ සංඥා වේදනා සංඥා සංකාර විඥාන කියන විතරයි රූපේ නැහැ. ඒකත් ඒ වගේම අර රූපේ තියෙනවාමයි කියලා ගන්නවා වගේම අර අන්තවාදයක් අරූපීයත්තා උද්දමාඝාතනිකා ඒ අරූපී වූ ආත්මය මරණයේදී විනාශ වෙන්නේ ඊකට යනවා සසංයේ ඒකත් හැමදාම තමන්ගේ සක සංඥාව තියෙනවා මේක මගේ ආත්මය කියන සංඥාව තියෙනවා මෙන්න මේ විදිහට භාවනා වෙදිත් වෙනවා අපට මේ කය වේලාවකට නොදැනියන ආරම්මනේ 100%ක්ම නතර වෙනවා. හැබැයි ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, මැරිලා නැති බව තේරෙනවා. හොඳට භාවනා වෙන බව මේ වෙලාවේදී අපි තේරුම් ගන්න පුළුවන් වුණොත් ඇත්තටම ආස්වාද ප්‍රසවාස දෙක බින්දීම හැකීම දෙක සක්මන් භාවනා වගේ දේවල් වල තියෙන පයේ ගැටීම් වගේ රූපාකාර නැති මට්ටමේ අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවි ගිහිලා හොඳටම භාවනා කරලා සද්දම්පජඤ්ඤය තියෙනවා කියලා ගන්න වෙලාවට අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ කයේ නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරේ සම්බන්ධතාවයක් නැතුව මේකේ පැවැත්මක් තියෙන්න පුළුවන්. අරූපී ස්වરૂපයක් තියෙනවා. වෙන විදිහට කියනවනම් අනින්ද්‍රිය ප්‍රතිපද වෙච්ච විඥානයක් තියෙනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, නොවෙන්නා වූ අත්දැකීමක් ලබන්න පුළුවන් වර්තමානයේ අස්පනාපිට ලබන්න පුළුවන් දැකීමක් තියෙනවා. ඉතින් මේකත් යම් කෙනෙක් මේ සර්වචන් වහන්සේ වාග් භ්‍රමජාලය ගලවන්න තරම් ශ්‍රේෂ්ඨ ඥානයක් නැති කෙනෙක් මෙවැනි පැත්තට ගියා නම් ඒ පුද්ගලයා පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් රූපයේ පවතින තාක්කල් භාවනාව ලාමකයි. ඒ මොකද ආත්මයේ අරූපී වංකයි අරූපී සත්‍ය කියන පස්සමයි ඕනේ නිරාමිත සැප ලැබෙන්නේ. ඔන්න එතන තමයි නඩත්තුවක් නැතුව ඉබේම සකල ඔන්න එතන තමයි අනිත්‍ය ප්‍රතිබද්ධව විඥානය පවතින්නේ. මේ විඥානය තමයි ඕන දෙයක් කරන්න පුළුවන් ඉර්ධපරත් ඉර්ධි බල ප්‍රාතිහාර අභිඥා තියෙන්නේ. මේක කෙලෙසුනාට පස්සේ තමයි ඇහි ක්‍රියාත්මක වෙන්නේ. මේක කෙලෙසුනාට පස්සේ තමයි කණේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් චක්කු විඥානේ සෝත විඥානේ බවට පත් වෙන නිසා එහෙම කෙලෙසෙන්න දෙන්නේ නැතුව විඥානේ ප්‍රකෘති භාවයෙන්ම කලල භාවයෙන්ම ප්‍රාග් භාවයෙන්ම තියාගන්න පුළුවන් බොහොම පිළිසිදු මොකද ආත්මය අරූපී කියලා අපිට ගන්න පුළුවන්. එහෙම වරද්වා ගන්න ඕන තරම් ඉඳ තියෙනවා. මොකද භාවනා කරන යනකොට සාර්ථක යෝගාවචරයක්. සතිය, සීලය, සමාධිය, වීර්ය, ශ්‍රද්ධාව වගේ දේවල් කියන කෙනාට මේ තමන්ගේ කයින් සම්පූර්ණ වෙනස් වෙච්ච චිත්තක්ෂණයක් ලබනවාය, චිත්තක්ෂණ රාශියක් ලබනවාය කියන එක අමාරු නෑ. එතෙන්ද ගියොත් නම් ඒ පුද්ගලයා හේතු සහිතවමයි කියන්නේ මේ ආත්මය රූපවන්ත වෙන තාක්කල් ලාමකයි රූපවන්ත නැති ආත්මයක් කියලා එකක් තියෙනවා. අන්න එතෙන්ද ගියොත් නම් ඒක තමයි වඩා හොඳ ඒක කියලා රූපී ආත්මය රූපී නෙවෙයි අරූපී කියලා ගන්න පුළුවන් ඒකත් උද්දමහඝාතනිකයි. මේ අරූපී වූ මේ ආත්මය විනාශ කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ తත්වය නම් මරණයෙන් එහාටත් යන්න ඉඩ තියෙනවා. ලෙඩ වෙනකොටත් එන්න ඉඩ තියෙනවා. වයසට යනකොටත් මේක නම් නැති කරන්න බෑ. ඒ මොකද මේක භාවනාවේ ලබා ගන්න පුළුවන් මූලික අවස්ථාවක් මේක අපි ගෙදර වාගේ. පිට නන්නත් ආවලා රත්යාදු ගහලා අපෝප කෙදෙත් එන්න වගේ ආවොත් නැටෙන්නේ මේ අරූපී தත්තට කියලා භාවනා කරනකොට වුණත් සාර්ථක ජීවිත සාර්ථක භාවනාවකට වුණත් මේ අරූපී தත්ත්වය අත්දැක ගන්න පුළුවන්. තවත් මේ පොතේ සඳහන් කරන රූපයේ ආත්මයේ රූපීත්වයේ අරූපීත්වයේ කියලා. මේ මේ භාවනා ජීවිතය දකින්න අපිට කායानुපස්සනාව ඉක්මවලා ඔය කියන විදිහට කය නැත්නම් ආස්වාද ප්‍රසවාස කාය සංසිඳිලා අරමුණේ රූපී ආකාරයක් පඨවි ආපෝ තේජෝ නැති ආකාරයක් ඇති වෙලා හුදුවට අරූපී tattක චිත්තක්ෂණ දෙක තුනක් ඉඳලා යෝගාචරයට ගුරුවරයන්ගේ උපදේශ ලැබෙනවා නම් මේකම දිනු කරන්න මේ යන්න හදන එකෝ උපචාර මේ උපචාර අවස්ථාවක ඉන්න අර්පණ සමාධියකටයි නැත්නම් විපස්සනාවකටයි ඒ නිසා මේක සැලෙන්න එපා මේක මේක ප්‍රකෘති තත්වයක්. මේක අත්දකින්න අත්දකලා ඔබේ පැයක් දෙකක් හරි ඉන්න අධිෂ්ඨාන කරන්න කිව්වම දවසට යෝගාවචරය මේක හුරු කරගන්න. රූපී නැති මේ අරූපී తত্ত্বය රූපී తত্ত্বයෙන් එහාකට යනකොට පසුකල යුතු කඩයිමක් වශයෙන් තේරුම් ගන්න. ආන්න එක තේරුම් අරගෙන යෝගාවචරය මේ පේනවන පෙනිච්චාවයි නොපේනවන නොපෙනිච්චාවයි දැනෙනවන දැනිච්චාවයි නොදැනනවන නොදැනිච්චාවයි කියලා හොඳට හිතියොත් වරින් වර නැවතත් මූල කර්මස්ථානයක් පෙනෙනව අන්නර නොපෙනෙන තැනටත් යනවා. ආය පේනව ආය නොපෙනෙන තැනටත් යනවා. එන්නේ ඒක හුදුවට අත්දකින්න කොට විග්‍රහ කළොත් පේනවා මේ වෙලාවේ මගේ ආත්මේ වර එක රූපී වර එක අරූපී. රූපී tattරපත් වෙනකොට අරමුණේ ඇතුළෙන් පිටවීම වාරේ පේය. පින්දින හැකීම වාරේ පේය. නමුත් ආය හැරයක් තින්මේ හැකීම නොපෙනිය. ඇතුළෙන් පිටවීම නොපෙනී ගිහිලා සම්පූර්ණ තරුංගලෙක මූල කඩලා ගියා වගේ එකට හොඳට පොඩි රෙසිඩ් ඩොමිනන්ස් පොඩියක් විසිලා ගියා වගේ ආය යනවා. එතකොට අල්ලන්න දෙයක් නැහැ. රූපී ක්‍රමයක් නැහැ. මනින්න දෙයක් නැහැ. කතාවක් නැහැ. ආකාරයක් නැහැ. ඒ නිසා එතනින් එහාට ගියාට පස්සේ ආත්මය නැත්නම් මේ මම මේ අත්දැකෙන චිත්තක්ෂණය රූපීද අරූපීද කියලා දෙකේම පැටලෙන වෙලාවක් එනවා. මේ දෙකටම සම හිත රූපේ වුණොත් මම පිම්බේ නැකලීම බලනවා. රූපේ වුණොත් මම ආනාපානෙ බලනවා. නෑනේ මේ අරූපී අවස්ථාවක ඉන්න බව තේරුම් ගන්න. කියලා ඒ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා මේක සරුවචනාංශේ මේ සංවිතනිකය දේශනා කරලා තියෙන අරමුණක් සහිතව භාවනා යන වෙලාවල් තියෙන අරමුණක් සහිතව භාවනා යන වෙලාවල් තියෙන හැබැයි දිගටම සති සමාධි කියනවා. මේක නිවැරදිව පිළිසිදුව ගුරුවරයෙක් පිළිසිදු කරගත්තේ නැත්නම් හුඟ දෙනෙක් හිතන්නේ මේ භාවනාවේදී සති සමාධි කැඩිලා මම පිරිනවයි කියන්නේ. ඒ මොකද වර එක රූප පේන වර එක පේන්නේ. වර එක රූප ආකාරය ගැන සිඳින්න හැකලින් කම්පන චංගල උණුසුම් සිතිල් ගැටි හැපෙන තන පේනවා. තව චිත්තක් හැමේක ඒක හොඳට සති සමාධි තියෙන්නේ නොපෙනියයි. ඒකවල හිතනවා මේ සතිය නැතුව ගියා මගේ හිත නන්නත්තර වුණා හිතවිලි වලට වැටුණා දෝ කියලා පැටෙනවා. මෙන්න මේක හොඳට විස්තර කරන්නේ ඒ කාන්තේම විපස්සනා භාවනාව පමණයි. වෙන කිසිම ආගමක් අවන්ත මේක විස්තර කරන්නේ නැහැ. හැබැයි බලනකොට මේ දිනකට පටන් ගන්න භාවනා නොකරපු කාලේ තියෙච්ච කලවම් හිත වාගේ තමයි තියෙන්නේ. හැබැයි යෝගාවචරය කල්ලාතු සූදානම් වෙලා අධිෂ්ඨාන ශක්තිය සහිතව කියලා එතෙන් ගිහිල්ලා බැලුවොත් අඛණ්ඩ සති ධාරාව තියනවාද මගේ? අඛණ්ඩ සමාධි ධාරාව තියනවාද කියලා තියෙනවා. සති සමාධි ආලෝකය යටතේ රූපාකාර සහ අරූපාකාර හොඳට පේනවා. අන්න මේක භාවනාවේදී මේ භ්‍රමජාල සූත්‍රය විග්‍රහය අපිට පේන කොටසක් නෙවෙයි කියලා චෝදනා එන්න පුළුවන්. නමුත් භාවනා කරන කෙනෙකුට මේ ਸਰවචනාන්තේ පෙන්වන ලබන රූපීත් නොවේ අරූපීත් නොවේ කියන කත්වය අපිට අදාළ නැති එකක් නෙවෙයි කියන්නේ මම මේ වචන පාවිච්චි කරන්නේ. අපිට අදාළ. භාවනා කරනකොට හොඳටම දැනගට එනවා වර එක තමන් ගත්ත මූල කර්මස්ථානයේ රූපාකාරය පේනවා ආයතනය භාවනාවෙන්ම අරූපී ආකාරයට ගෙනෙනවා. ආයතනයක් අරූපින්දල රූපාකාරයට කියනවා ආයත රූපාකාරයට ගෙනිනවා මේ නිසා වේලාවක හිතන භාවනාවේදී මගේ මේ චිත්තක්ෂණය නැත්නම් මේ ආත්මය නැත්නම් මේ මුළු ලෝකේ වරක රූපී වරක අරූපී රූපීත්වේ අරූපීත්වේ මෙන්න මේ දෙකේ එකතුවක් කියලා තේරෙන්න බෑ ඊගාට රූපයක් නොවේ නැත්තේත් නොවේ කියලා ඒකත් නැතිවත් එකටපත් වෙනවා රූපයක්වත් නෙවෙයි. ඒක හොඳටම දන්නවා. කවදාකවත් මේ රූපය දිග බලලා, පළල බලලා, උස බලලා, ඝනත්වය බලලා ආධ්‍යාත්මිකට යන්න බෑ. නමුත් රූපේ නැතුව කරන්න බෑ. අපි යම් චිත්තක්ෂණයක මාර්ග මාර්ග ඥානයටපත් වුණා නම් මාර්ග ඥානයේදී ඒකාන්තයෙන්ම රූපයාගේ ඇති ඇතිවීම නැතිවීම දෙක සංසිඳන රූපයගේ ඇතිවීම නැතිවීම දෙක සංසිඳීම රූප නැතිවීමට සමාන වෙනවා. මොකද රූප දැනෙන්නේ නලියන තාක්කල් තමයි. නලියන තාක්කල් තමයි අපිට අදාළ වෙන්නේ. නමුත් මේ මාර්ග ඥාන අවස්ථාවේදී රූපේ ඇතිවීම නැතිවීම දෙක සංසිඳුණට පස්සේ ඒක තිබ්බත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් මේ විදුලි පංකාවක් තියෙනවා. ඒ විදුලි පංකාවට විදුලිය සැපෙන්නේ. විදුලිය සැපෙන්නේ නැත්නම් ඒකට පංකාවක් කියන්න බෑ. හැබැයි ඒකට විදුලිය දුන්නොත් ඒකේ සංඛාවක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් මේ මාර්ග අවස්ථාව වගේ වෙනකොට රූපයේ තිබුණට ඒ රූපයේ ඇතිවීම නැතිවීම ස්වභාව නැහැ සංස්කාර ස්වභාව නැහැ සංස්කාර සංසිඳනවා. හඳුනන පස්සේ රූපේ නැහැ කියලා කියන්නේ. තිබුණට වැඩක් නැහැ. ඒකේ පෙන්නනේ කම්පන චංචල ගති, උණුසුම් සිතිල් ගති, තද සීතල ගති, වැగిරෙන පිටුපරන ගති මොනවාක්වත් පෙන්වන්නේ ඔක්කොම සම වෙනවා. එතකොට අපිට කියන්නේ රූපත් නොවේ නැත්තේත් නොවේ කියන්නේ. මේක රූපී ආත්මයක් කියන එකෙන් අරූපී ආත්මයක් කියන එකෙන් ආත්ම රූපීත්වයේ අරූපීත්වයේ කියන හතරේම සම්පූර්ණ වෙනස් තත්යකුත් නොවේ නොවෙන්නේත් නොවේ. නිසා බලාගෙන යනකොට මා විශාල ගැඹුරුකුත් නිකම් වචන ගොඩක් තමයි විශාල ගැඹුරුකුත් තියෙන එක භාවනා ජීවිතයේ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියනකොට කායानुපස්සනා කියවම ආත්මී රූපී ස්වභාවයක් තියෙනවා කියන විදිහට තමයි භාවනා පටන් ගන්නේ. මේ පින්දෙනවා, හැකිරෙනවා, මේකේ සතහන් ආකාර අධික පළල හොඳ නරක ඔක්කොම තියෙනවා. නමුත් අරූපී අවස්ථාවට ගිහිල්ලා වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙකට ගියාම ඕන අරමුණ නැහැ. ඊට පස්සේ ධම්මං වසනාර ගියාම ආරමුණ තියෙනවා නැහැ. තියෙනවා නැහැ. අන්තිමට ගිහිල්ලා මේ මාර්ග අවස්ථාවක් වගේ එනකොට මේ සෑම ආරම්මණයකම තියෙන සංස්කාර ස්වરૂපේ ඇතිවීම නැතිවීම ස්වરૂපේ සම්පූර්ණයෙන්ම සංසිඳෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පෙළ හතර එක දිගට එක සැරයක් දක්වපු කෙනා කියලා හිතමු. අපි සෝවාන් මාර්ගපලස්ත කෙනෙක් කියලා. ඒ පුද්ගලයා වුණත් මේක ආත්මය වශයෙන් යන්නේ නැහැ, පටලවා ගන්න නැහැ. නමුත් ආයතනයක් ආනාපාන සති භාවනා කරනකොට කාය කාය අනුපස්සන ආනාපාන දිග බලල උස පහත දීර්ඝ රස මේ සියරම් බලනකොට ආයතනයක් මතයක් ඇති වෙනවා. භාවනා පටන් ගන්න ආය කාය අනුපස්සනාවේ රූපී ආත්මයක් කියලා හිතාගෙන තමයි. සමහරවිට එතෙන්දි ඉතාමත්ම දක්ෂයි. ඒකෝට එයත් මතයකට එන්න පුළුවන් මේක හතර ස්වરૂපයක් තියෙනවා රූපීත් වෙනවා අරූපීත් වෙනවා රූපී අරූපී දෙකමත් වෙනවා රූපී ඇත්තෙත් නැහැ නැත්තෙත් නැත්පත් කරලත් වෙනවා කියලා හිතුවට තමයි හුඟක් විශේෂණය වෙලා තියෙන්නේ අර රූපත් එක යන ක්‍රමය කරන මතවාද කොටනකා ගන්න ඉඩ තියෙනවා කොයි භාවනාව වුණා සාර්ථක වෙන්න අනිවාර්යයෙන් බෝල කර්මස්ථානයේම ඉන්න ඕනේ කියලා යැත්තු මතවාද හදාගන්න ඉඩ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ මූලසිත අග දක්වාම 100%ක්ම රූපේ ඉන්න නෙවෙයි. රූපේ 100%ක් දැක්කොත් පමණයි අරූපී தත්ත්වයට යන්න සුදුසුකම් ලැබෙන්නේ. ඒ නිසා රූපේ 100%ක්ම බලන්න. මොකද්ද 100%ක් බලනවා කියලා කියන්නේ? ඒකේ අතීත අනාගත පච්චුප්පන්න තත්ත්ව බලන්න ඕනේ. කලින් කියවුවාර 11 ආකාරයෙන් බලන්න ඕනේ. මේක සර්වඥාන්තයේ දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරන සඳහන් කර තියෙන්නේ. සබ්බං පරිඤ්ඤේයං අනේ සියල්ලම හාත්පසින් දැකගත යුතුයි. මොකද්ද මෙතන සියල්ල කියන්නේ අපි පටන් අරගන්න රූපේ තමයි. රූපේ හාත්පස දකිනකොට නාමය 100ක් විශේෂණ වෙලා ඉවරයි. රූපයේ යම් කොටසක් දැක්කේ නැත්නම් නාමයේ එක කොටසක් ඒ නොදක කොටස අන්තභාගයට යනවා. කොරගතියකට හිටිනවා. නා රූපයේ එන එන රූප කොටස සියල්ලම 11 ආකාරයකට සම්බම් පරිඤ්ඤයයන් කියලා බලන්න මතුවෙන මතුවෙන රූප කොටස දිහාවට මෙනෙහි කිරීම නම් නාම නාමස්කන්ධය යොදාන දක්ෂණන් ඒ පුද්ගලයා හොඳ දක්ෂ දක්ෂ සර්කස් කාර්යයක් වාගේ ඕන තැනක සම්බරකම ඇති කරන පටන් අර ගන්නවා ඒක නිසා කාය නැත්නම් මේ ආත්මය මේ ලෝකේ රූපාකාරයි කියලා ගන්න එක ආරම්භයේදී අත්‍යවශ්‍යයි. නමුත් ඒක නෙවෙයි අවසානය. ඒක නිසා ඒ හැම වෙලාවෙදීම අපි ආධුනික හිතක් ඇති කරගන්න ඕනේ. ඕනේ සංසිද්ධියක් පටන් අරගන්නේ රූප මාධ්‍යයකින් ආනේ රූප මාධ්‍යයෙන් පටන් ගන්න මේ මතුවෙන රූපය කවදාකවත් බැහැර කරලා අපිට මේ නාමස්කන්ධයේ තියෙන අහමුළු ඔක්කොම දැක ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා භාවනා පැත්තෙන් දෘෂ්ටි පැත්තෙන් නෙවෙයි භාවනා පැත්තෙන් බැලුවාම ආධුනිකයා ආත්මේ රූපයයවන්ටයි කියලා පටන් අරගත්තා හිදි දෝෂයක් නැහැ. ඒකයි කායන ප්‍රශ්නාවේදී මේ මේ ආනාපාන සතිය දෙන්නේ අස්වාස ප්‍රස්වාස කය කියලා ගන්න සබ්බ කාය පරිසංවේදී කියලා මේකට කියනවා ආස්වාස ප්‍රස්වාසයේ කොච්චර විස්තරයි කියලා බලන්න ඕනේද ඉතින් මුල බලන්න මැද බලන්න අග බලන්න දීර්ඝ වශයෙන් බලන්න කෙටි වශයෙන් බලන්න සංසිඳන කොට බලන්න ආදි වශයෙන් හොඳටම ගොරෝසු දැනදලා සම්පූර්ණ සිව් වෙන තැන දක්වාම රූපස්කන්ධය සම්පූර්ණයෙන් දැක්කම ඒක දකින්න නාමස්කන්ධය හොඳට තිරියන් වෙනවා හොඳට ක්‍රියාත්මක වෙනවා මොනම මායාවක්වත් නැහැ මොනම හැංගිල්ලක්වත් නැහැ මොනම නැමිල්ලක්වත් නැහැ හැම අස්තකටම මුල්ලකටම නාමස්කන්ධය ආලෝක වෙරිච්චාම රූපස්කන්ධය සම්පූර්ණ වෙනකොට නාමස්කන්ධය සම්පූර්ණ වෙනවා එතකොට රූපස්කන්ධය කෙවි යාමක් සිදුවෙනවා ඊට උපස්සනක් ප්‍රීති පහළ වෙලා විතක්ක ਵਿਚාර දෙකෙන්ම පිරිච්ච පළවෙනි ධ්‍යානය හෝ විපස්සනා ධ්‍යාන මට්ටමට ගියාම තේරෙනවා ආරම්මණයක් තියෙන්න ඕනේ නෑ. ආනාපානේ නැති වුණා. නැත්නම් බිම්බීම හැකිලිම නැති වුණත් බිම්බීම හැකිලිමට ගිලා විහිලා ඇතුළට ගිහිල්ලා බැලුවත් භාවනාවේ සති සමාධි කැඩෙන්න තු යන්න පුළුවන්. ආයතන පුම්බන්ට අහුලන්න යන්න ඕනේ. ආයතන නයිවාඩු පිඹින්න යන්න ඕනේ නෑ. හුස් හුස් කාලා මේ මගේ භාවනාව කැඩලා දෝ නැත්නම් සතිය නැතිලා දෝ කියලා එහෙම වෙනවනම් අර ආත්මේ රූපේ සමාන කරලා ගත්ත දෘෂ්ටි නිසා නාත පුම්බන්නේ අහුලන්නේ නැත්නම් නයි වාගේ පිඹින්නේ. අරූපීවත් තියෙන්න පුළුවන්. මම නැවතත් මතක් කරනවා මේ දෘෂ්ටි වශයෙන් නෙවෙයි විපස්සනා වශයෙන් බලනකොට සම්පූර්ණ භාවනාව මේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ තියෙන පුළුවන් රූපාකාරයක් නොතිබි. කිසි බාධාවක් නැහැ. ඒතකොට කියන්නේ මට මෙහෙමම ඒ රූපාකාරයෙන් තොරවම පේන මේ භාවනාව බයක් පවතිවා දෙකක් පවතිවා කියලා එකට සමවැදුනොත් ඒ යෝගාචරයක ඉක්මුවාට පස්සේ රූපිත අරූපිත වෙන අවරින් වර අරමුණ මත වෙන තැනට යටෙනවා. මේක තමයි ඇත්තටම විපස්සනාව කියලා කියන්නේ. අන්න ඒ විදිහට අරමුණ වරක පේන වරක පේන්නේ. වරක පේන වරක පේන්නේ. එහෙම නැත්නම් කියනවා ආස්වාද ප්‍රසවාස බලන කෙනාට ආස්වාද ප්‍රසවාස බලන ගමන් හිතවිලි හොඳටම ප්‍රකට වෙනවා. නමුත් ආස්වාද ප්‍රසවාසය යට වෙන්නේ නැහැ. ආයේ ශබ්ද හොඳටම ප්‍රකට වෙනවා. ආස්වාද ප්‍රසවාසය සම්පූර්ණයෙන්ම යට වෙන්නේ නැහැ. වේදනා ඉහවහයනවා. දරා ගන්න බැරි වේදනාවක්. නමුත් ආස්වාද ප්‍රසවාසය යට වෙන්නේ වර එක පේනවා 100 100ක්ම හිත වේදනාව යට වෙලා කියලා. නමුත් ආසද පස්සට ආයෙ නැගිටින. ආනේ තතර කියාර පස්සම යෝගාවචර විපස්සනා ඥාන නව මහ විපස්සනා ඥාන පහළ වෙන්නේ එතනදී. එතකොට ගන්න තියෙන අපි මේ වචන සෙට් එකකින් කරන බලනවනම් රූපීත් නොවේ අරූපීත් නොවේ භාවනාව. නමුත් යෝගාවචරය යන්නේ මොකක් අල්ලගෙනද සති සමාධි දෙක අල්ලගෙන. මේ වෙලාවේදී සතිය සමාධි කරලා නැත්නම් වරින් වර හෝ අරමුණට පැමිණෙනවා නම් අපි වේන අරමුණ අපි ගන්නවා රූපී කියලා රූපී අරූපී දෙක මැදට යනකොට දිග ගමනක් යනවා අම්මා අප්පා කියලා දීපු නැති ගුරුවරයෙක් කියලා දීපු නැති තකමලා යන්න බැරි ව්‍යාපාරයෙන් යන්න බැරි ව්‍යාපාර නොකිරීමෙන් දැනගැනීමෙන්ම මධ්‍යම ප්‍රතිපදාවෙන්ම යා යුතු ගමන මෙන්න මේක නම් කට අරලා කියන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදාව කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ මොකද රූප පේනවනේ රූප යන ගන්න මූල කර්මස්ථානේ බව දැනගන්න ඒක දිගයි. පේන්නේ නැත්නම් අපේ නැති බව දැනගන්න ඒක දිගියක්. එතකොට මේ බුද්ධිලාට මේ පරිසර බාහිර සාධක වලින් එන්න පුළුවන් කම්පන චංචල බොහෝ වෙලා අඩු වෙලා දුරට වාඩි වෙලා ඉන්න පුළුවන්. අනිත් එක තමයි <clears throat> මේ වෙලාවේදී ඉවසීමේ ශක්තිය සහ දැරීමේ ශක්තිය මට තියෙනවා කියලා සමාදන් වුණොත් යෝගාචර පුදුම ශක්තියක් එන්න පටන් අර ගන්නවා. දැන් නම් හැබැයි වෙනසක් අතුලත සිදු වෙනවා. වෘත්ති අධිකං වල පෞෂත්වයේ වීර්යයේ නැත්නම් අර පංච ඉන්ද්‍රිය පංචකල ධර්ම වල විශාල වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන්න වෙන්න ඒකේ ශක්තිමත් භවයේ උරගා බැලීම සිදු වෙන්නේ මේ රූපී භාවයෙන් අරූපී භාවයට අරූපී භාවයෙන් රූපී භාවයට පත්වීම නිසා. අපි හිතමු යම් කිසි කෙනෙක් එතෙන්ද ගිහිල්ලා භාවනාව නතර කරලා බණ කියන්න පටන් ගන්නවා කියන්නේ. ඉතින් එයා ගිහිල්ලා කියන්නේ ලෝකයට ආත්මය රූපීත් නොවේ අරූපීත් නොවේ. ඒ මොකද බාගෙට කාපු ගතිය. තාම වැඩේ ඉවර කරලා නැහැ. හැබැයි මේ කියන්නේ බොරු නෙවෙයි. රූපී බව දැකලා තියෙනවා. නැත්නම් ආනාපාන හොඳට ඉඳලා පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ අරූපී බවක් දැකලා තියෙනවා. ආනාපානයෙන් තොරව හොඳට හිත උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ හොඳට අරූපීව දැකලා තියෙනවා. ඒ ඉක්මනලා දීලා රූපීත අරූපී දෙකවත් දැකලා තියෙනවා. නමුත් ඉන් එහාට යන්න නැතුව ඔන්න බණ කියන්න පටන් ගන්නවා. අනුන්ට උපදෙස් දෙන්න පටන් අර ගන්නවා. මේ දැකපු දේ නොකිය ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් භාවනා පන්ති තියෙනවා කට්ටියට කතා කරනවා උපදෙස් දෙනවා අනුන්ගේ ප්‍රශ්න විසඳන්න හදනවා ඒ විසඳන්නේ මාර මතේ ඉඳලා මේ භාවනා හොඳට දියුණු වෙච්චාම හොඳම ඉහළම තැන තමයි ලෝකයේ ප්‍රශ්න ආත්මය මේ රූපීත් නොවේ අරූපීත් නොවේ කියලා ඉතින් පණ කියන්න පටන් ගන්නවා ඒත් පරිලයා කියන එකයි ගරුවචනන්සේ මේ භ්‍රමජාල රූපයෙන් සඳහන් කරන්නේ ඉතින් එහාටත් තියෙනවා ආත්මේ රූපීත් නොවේ නොවන්නේත් නොවේ ඒ නිසා කවදාකවත් මේ රූපී වන්නේය කියන එක අරූපී වන්නේ කියන එක ගැටුමක් නැහැ. මේ දෙක මත දෙකක් වුණාට මේ දෙක අතර කිසිම ගැටුමක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ වගේම රූපීත්වයේ අරූපීත්වයේ කියන එක අර කලින් දෙකත් එක්ක ගැටෙන්න ඕන කමකුත් නැහැ. ආත්මේ රූපීත්වයේ නොවන්නේ නොවේ කියන එක අනිත් ඒවාත් එක්ක ගැටෙන්න ඕන කමක් නැහැ. ඒ කියන්නේ මේවා එකිනෙකට විරුද්ධ පද නෙවෙයි. මේක භාවනා ජීවිතයක අපි දකින දේවල් එක සංසන්දනය කරලා බලනකොට මග නතර වුණොත් මග නතර වෙලා මේ භාගයට තැම්බෙච්ච අල විකුණන්න පටන් ගත්තොත් ඒ මිනිස්යාගේ වැඩ පිළිලක් 100%ක් උපක්‍රමණය නතර වෙනවා අහන මිනිස්යාත් අපෝ මෙච්චර භාවනා කරපු පිළිසුදු කෙනෙක් කියන්නේ ඒකාන්තයෙන්ම සත්‍ය වෙන්නද කියලා වරදවා ගන්න ඉච්චිය. ඒ එහෙම කෙනෙකුට සර්වඥාන්සේගේ පිහිට ඇර වෙන කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ මොකද අත්යාට අන් ආව වාගේ. ඉල්ල වෙනවා අනින්න පටන් අර ගන්නවා. ඒක කියලා දෙන්නකම් හදිසි. මොකද ඇත්ත දේ සත්‍ය දේ වෙච්ච දේ කියන තමයි කියලා දෙන්නේ. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ වගේ කෙල තමනිච්ච සාස්තුන් වහන්සේනමක් අපිට හම් වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා ඔබ සියල්ල අවබෝධ කරනකම් අනුන්ට කියලා දෙන ඒවා පටන් ගන්න යන්න එපා. එහෙම නැත්නම් අඩුම ගානේ Taman වැටෙනකොට Tamanට නැගිට ගන්න පුළුවන් මට්ටමට එනකම්. භාවනාවේ තමන් වැටෙනකොට තමන්ට නැගිට ගන්න පුළුවන් මට්ටමට එනකන් මේ අනුන් කියා දීම වගේ බාහිර වැඩවලට යන්න එපා. ඒ යන්නේ ලෝක කරුණාවකෙන් නමුත් ප්‍රඥාව නැතිකමයි තියෙන්නේ. ප්‍රඥාව නැතුව මතේ බාගට තැම්බෙච්ච බාගට ඉදිච්ච ප්‍රඥාවක් තියෙනවා. ඒ පුත්‍රයාට රෝගින කරන්න පුළුවන් ලොකුම සේවය තමයි සරුවචනස්ස කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි සරුවචනස්සේ ගුණ කියන හොඳම ක්‍රමය තමයි මේ වැඩේ කෙලවර වෙනකම් ප්‍රඥාව දිනු කරන්නේ. එතකොට පේන දිනේ අකරුණාවන්තයි වාවේ. ඉතින් Taman දාන්න දෙයන්ද කියලා දෙන්නෙත් නැහැ කියලා කිම අගය කරන්නෙත් නැහැ. Taman ගේම වැඩ කරන්න හදනවා වගේ. අන්න ඕක තමයි ඉතින් අපිට යෝගාවචරයේ වශයෙන් ගන්න තියෙන පණිවිඩය. හැබැයි ඔය කොච්චර අපි බණ නොකිය ඉන්න උත්සාහ කළත් අපි යම් කිසි අවබෝධයක් සීලයේ ලැබුවා නම් ඒ සීල් සුවඳ පවා දස විකට හොලං අතට හමනවායි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒකට බණ කියන්න ඕනේ නෑ ඒ කටයුත්ත සිද්ධ වෙනවා. අපි කරන දෙයට ගෞරවයෙන් මේ අපි රූපී පැත්තෙන් නැත්නම් කායනුපසනා පැත්තේ භාවනාව යනවා. ඒක හොඳට යනවා නම් ඒ කාටවත් බණ කියන්න ඕනේ නැහැ. Tamanට තේනවා Taman ඊගාට අරූපී පැත්තට තල්ලු වෙනවා ගුරුවරයෙක් උපදෙස් දෙනවා. අනික් කට්ටියට උපදෙස් දෙන්නේ නැති වුණාට Taman වැඩි හරියට කරන යනකොට ඒකේ ඒ හොඳ කම්පන ඒ පරිසරයට මුදා එනවා. ඒකට අපි කියනවා නිස්සබ්ද බණ කියලා. ගෝසා කරන බණ නෙවෙයි හතරමං හන්දියල කියන බයන්නේ නිස්සද්ද බණක් කියනවා. ආනේ තීටි තව ඉස්සරහට රූපීත්ව වේ අරූපීත්ව වේ කියන කොටසට කිසි බාධාවක් නැතුවම යන්න පුළුවන් නම් ඒක තමයි සරුවත් යන අතර කරන ලොකුම ගෞරවය නැත්නම් සරුවත් යනගේ ಗುಣ ප්‍රකාශ කෙරේ. එයාට දන්නවා මේ සරුවත් යන සරුවත් යනවාගේ සරුවඥයි කියන්නේ. ඒකෙදි එතනින් උත්තර ප්‍රවේ මාර්ග ඥාන ඵල ඥාන දක්වාම දිගටම ඉහත යන්න පුළුවන් නම් ඉන්නේ ඉන්නේ ඉන්නේ තේරුම් අර ගන්නවා මේ මෙතෙක් කල මේ සර්වඥාන්සේ පහළ වෙන ඉස්සර සාපස්සේ යම් යම් මත ප්‍රකාශ කරන කිසිම කෙනෙක් විහිළුවට නෙවෙයි මේවා කියලා කියනවා. ඉතාමත් ලොකු අත්දැකීමක් සහිතව දෝෂයකට තියෙන්නේ සම්පූර්ණ විදෙන් ඉස්සලා අමුයෙන් මම කාලා තියෙන එක තමයි ප්‍රශ්නේ. ඉදෙනකන් ඉඳලානේ. ඉදෙනකන් ඉඳ ඉස්සලා මේ අඹ විකුණන්න පටන් ගන්නවා. නිසා විශාල ඉවසීමේ ශක්තියක් ඕනේ. ඒ ඉවසීමේ ශක්තියත් ඇදහිීමේ ශක්තියක් සර්වචන් වහන්සේ වාගේ ඇදහිය යුතු වස්තු විශේෂ නොවුනොත් එතනක් වර්ධින. ඒ නිසා සර්වචන් වහන්සේ අපට මේ දීලා තියෙන ආරක්ෂාව සර්වචන් වහන්සේ අපට මේ පෙන්ලා තියෙන විතර්ක විමර්ශ බුද්ධි විමර්ශන බුද්ධිය අපි වාසියට හරව ගන්න ගන්න ඕනේ. අපි වැඩේ කරගන්න පැත්තට හරව ගන්න ගන්න ඕනේ. නැත්තම් කොච්චර දෝ තියෙනවා දෘෂ්ටි ජාල කොච්චර දෝ තියෙනවා මේ අපට්ලවි ස්ථාන ග්‍රන්ථි ස්ථාන අපි අහුවෙන්න පුළුවන් එක භාවනා මේ වීදියක චිත්ත වීදියක විපස්සනා චිත්ත වීදිය ගත්තොත් ඔය මම අර විස්තර කරපු තාලෙට ඒ රූපමයි නැත්නම් අරූපමයි නැත්නම් රූප අරූප දෙකමයි නැත්නම් රූපේ ඇත්තෙත් නොවේ නැත්තෙත් නොවේ කියන හතරම අත්දකින්න පුළුවන්. ඒ නිසා යෝගාවචර ජීවිතේ භ්‍රමජාල සූත්‍රය අදාළ නැහැ කියලා නම් පැත්තකට දාන්න මම කරන මේ මම උත්සාහ කරන උත්සාහ ක්‍රමයේ හැටියට අහක ගන්න හම් වෙන්නේ මොකද භාවනා ජීවිතේ මේ හතර අවස්ථාව දක්වන්න පුළුවන් මේක සමත නෙවෙයි මේ කතා කරන්නේ හොන්ත විපස්සනා අවස්ථාව. ඊගාට තවත් හතරක් මම හිතන අපේ සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා අදලා තියෙන ඉඩ හැටියට ඒකෙදී සඳහන් කරනවා ආත්මයේ කෙලවරක් ඇත්තේ කියලා. ඒ විදිහට කියනකොට මට මේක මේ භාවනා කරලා මේ හදාරන වැඩේ භාවනා කරලා මං මං කියන අපකටන හැටියට මේ කෙලවරක් කරන්න පුළුවන් වෙයි කියන එක. ඒ මොකද වෙන විදිහට කියනවනම් අපිට මේ ආනාපානේ හෝ පිම්බීම හැකිලිම හෝ ගත්ත මූල කර්මස්ථානේ තියෙන ආකාර තේරම දැකලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතන වෙලාවක් එනවා. මොකද ඒ තරම්ම මේකේ සතහන් තියෙනවා ඒ තරම්ම ආකාර තියෙනවා සෑම ආකාරයක්ම සෑම සතහනක්ම දැනගත්තාම මේක කෙලවර කරන්න පුළුවන්. ඒකට කියන්නේ මේ ආත්මේ සතහන් කරන්න පුළුවන් සිත්තියමකට ගන්න පුළුවන් ඒක අඳින්න පුළුවන් මෙන්න මෙච්චරයි මේකේ තියෙන කියලා කෙලවරක් තියෙනවා කියලා සමහර වෙලාවට එක මතයක් හිතනවා. තව එකක් තියෙන කෙලවරක් නැහැ. ඒ මොකද සර්වචනාංශයේ සාර්වඥතා ඥාණයට පස්සෙලත් ආනාපානි කරා. දැන් තවත් ආනාපානි කිරීමේ ලැබිය හැකි ආනිසංස තියෙනවා. ඒ නිසා මේ රූප ධර්ම වල එන්කම මේ ලෝකේ කෙලවරක් නැහැ. නැත්නම් ආත්මයේ කෙලවරක් නැහැ. මේ මත දෙකටම අපි එකකටවත් ඉක්මන් වෙන්න ඕන කමක් නැහැ. දෙකටම හම්බ වෙන දෙකටම සාක්ෂි වෙන කරුණු භාවනාදී හම්බ වෙනවා. තව එකක් කියලා කියනවා මේ සීමා සහිත ආත්මයේ සීමා සහිතයි. හැබැයි සීමා රහිත කොටසකුත් තියෙනවා. අසුවා පෙන්වන්න හදන එක උඩින් යටින් දෙකෙන් සීමා සහිත හරහට සීමාවක් නැහැ කියන්නේ. කෙලවරක් ඇත්තෙත් නෙවෙයි ඇත්තෙත් නෙවෙයි. මේ විදිහට බලන සමාලයට නාම ධර්ම වල රූප ධර්ම වල නම් කෙලවරක් තියෙනවා නාම ධර්ම වල කෙලවරක් නැහැ කියලා හිතෙනවා. එහෙම නැත්නම් හිතන රූප ධර්ම වල නම් කෙලවරක් නැහැ නාම ධර්ම වල නම් කෙලවරක් තියෙනවා වගේ කෙලවරක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා සමහර වෙලාවලට භාවනාවේදී Tamanට යම් යම් මානසික මට්ටම් එනවා. සමාලයට ඇති නැති දෙකම තියෙනවා. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ නෙවෙයි. ඇති නැති දෙකම තියෙනවා කියලා ඒ තමන් කරගෙන යන භාවනාවේදී මට මේ කවදා හරි කෙලවරක් කරන්න පුළුවන්. නැත්තම් මට දැන් ඊමාකටපත් වෙනවා මට පරිපූර්ණ විදියක් ඇවිල්ලා තියෙනවා. මගේ ශ්‍රද්ධාව වැඩිලා තියෙනවා ආදි වශයෙන් බොහෝ විට යෝගාවචරයට මේ දැක දැනෙනවා. කොච්චරද කියනවා අපේ ඥානරාම ස්වාමීන් වහන්සේ අපවත් ඉරදාල් මාහිමිපාණන්සේ සඳහන් කළා තියෙනවා. තමන් භාවනා කළ යම් දවසක සමත භාවනා කරන කෙනෙක් නම් අද මේ පරියන්කේදී මගේ භාවනාවේදී මට ප්‍රථම ඥානයේ සමෘද්ධ වෙයි කියනවා නම් ඒ පරියන්කට යන්න ඉස්සෙල්ලම ලකුණු පෙන්වලා තියෙනවා. බුදු ලකුණු පෙන්වලා තියෙනවා. මේ පරියන්කත් හොඳයි, ශරීරෙ දෙදත් නැහැ, මේ ගුරුරැත් හොඳයි, මේ ස්ථානෙත් හොඳයි. අදත් වාඩි වෙනකොටම තේරෙනවා පරිසර කාලකොලින් පේන තියෙනවා පල්ස කල්පනා වෙන්නේ හැබැයි. බලනකොටම තිබිලා තියෙන පටන් ගන්න වෙලාවේදී මේ ධ්‍යානයකට අවශ්‍ය කරන්නා වූ tempat සිතෙම තමයි පටන් ගන්න තියෙන්නේ. මාර්ග චිත්තයක් අත්දකින වෙලාවේදී හොඳටම තේරෙනවා ඒ පරියන්කට යනකොටමත් කුඤ්ඤ වැදිලා තියෙනවා. ජය පරාජය කල්ලාතුම තීන්දුව වෙලා තියෙන මට්ටමට වගේ ඒ පරිසර සාධක තියෙනකොට ඉන්නවා මේක සීමිත ලෝකයක් වගේ හරියට. කලින් මේ චිත්‍රපටිගත වෙනකොට චිත්‍රපටියක් මේ බලන්න යනවා වගේ. සමාජයට ඉතන නෑ දැනුව චිත්‍රපටි චිත්‍ර රූපගත කරන්න කියලා. දැන් රූපගත කරන නම් අනන්තයි. රූපගත කරලා තියෙන එකක් බලන්න දකින්නවනේ අන්තයි. සමහරවල් අරගෙන කොටසක්. සමත කොටස නම් අන්තයි. විපස්සනා කොටස අනන්තයි. එහෙනම් රූප කොටස අන්තයි. නාම කොටස අනන්තයි. ඔන්න ඔය විදිහට විවිධාකාර පැති වලින් අපි ඒ ඒ වෙලාව වෙන භාවනාව වර්ගීකරණය කරනවා. මේ වර්ගීකරණ කිරීම තමයි මේ දෘෂ්ටි කියන්නේ. එහෙම නැතුව මේ ඒකට උපන් සත්තු జాතියක් එනවා, උන්ට අං තියෙනවා, උන්ගට වලිගයක් එනවා, උන් මේ දෘෂ්ටිගත කියලා හිතන්න පටන් ගත්තොත් අපි හිතන මේ සර්වඥාන්සේ මේ කියපු දේශන අපිට අදාළ නැහැ කියලා. මෙන්න මේ පුංචි පුංචි පුංචි පුංචි භාවනාවට හම්බෙන සෑම වටවලල්ල යෑමක්ම දෘෂ්ටිගතකමයි. එක්ක තණ්හා එක්ක මාන එක්ක දෘෂ්ටි. ඉතින් අපි හිතනවනේ නෑ අපි කොහොම පිළිසිදුයි අපි සම්‍යක් දෘෂ්ටිකයි අපි බුදුහාමුදුරන්ගේ හේතුව නිසා අපිට දෘෂ්ටි වෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේ වෙනකොටම වැඩේ වෙලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපේ මල්ලේ අපේ කිල්ලෝටේ හැම ගිල්ලුවටම හුණු දිනවා වගේ හැම මල්ලකම බඩු දිනවා වගේ අපිත් මේ දෙකම තියෙනවා. අන්න මේ දෙකෙන් මේ සර්වඥාන්සේ පෙන්වන මේ දෘෂ්ටි කපාගෙන යන මාර්ගය යනකොට තමයි අපිට සර්වඥාන්සේට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙලා ධර්මයේ හොඳට තේරිලා සංඝයා පිළිබඳ විශ්වාසයක් ඒ වගේම සීලයක් ඇති වෙන්නේ. එහෙම නැති වුණානේ අපි වැරදි දෘෂ්ටියකට ගියානේ අනේ බුදුහාමුදුරුවෝත් එච්චර ලොකු කෙනෙක් නෙවෙයි. ඔය කියන ධර්මයෙන් ඇති වැරකුත් නැහැ. මෙච්චර කල් භාවනා කරපු කට්ටියගේ නිවන් දාපු කෙනෙකුත් නැහැ. මම මේ සිල් ලකලා නිකන් අනවශ්‍ය කරදරයක් විතරයි දෙන්නේ. මොකටද මේකක් කරන්නේ කියලා තමා විසින් මේක බොහොම පහත් කළ තුච්ච කළ සලකන්න පිළිතියි. ඉතින් සමහර විට නම් මෙන්න මේ වගේ දේවල් කතා කරන එක ආධාර්මිකයි කියලා. මේ කතා කරන එක නොකල යුත්තක් කියලා. භාවනා යෝගාවචරය නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේ භාවනා ජීවිතේ හම්බෙන අද්දුතු සත්‍යය. ඇත්ත වේවා බොරු වේවා ප්‍රිය වේවා අප්‍රිය වේවා ප්‍රකාශ කිරීමෙන්ම අපිට පුළුවන් ඒ தත්ත්වෙ ඉක්මවන්න. ඒක නිසා මේ ධර්මචර්යයෙන් පෙන්වන්න හදන මේ දෘෂ්ටි වලින් අපි කැළම නිදහස් නැහැ. අපිට ඕන වෙලාවක මතුවෙන්න පුළුවන් මතුවෙච්චාම මේක ඒ කාලෙන් අවබෝධ කිරීම නිවන නිවන වශයෙන් අවබෝධ කළා වගේම දෙයක්. මෙන්න මෙවැනි හොඳට වැඩ කරන ආත්මයට ඍජු මූල දෙන ඇත්තන්ට පවා මේ දෘෂ්ටි ඇවිල්ලා ඒ දෘෂ්ටියක් දැඩිවගෙන තින රූපී ආත්මය නැත්නම් මේ මේ භාවනා විදිකල යුත්තේ ඒකාන්තව කායනුපසනාව විතරයි කියලා කියන කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාට අත්දැකලා තමයි කියන්නේ. නරකක් නෙමෙයි කතා කරන්නේ. දේව භාවනා නොකරන කෙනෙකුට හොඳයි. නමුත් සර්වඥයන්සේ සඳහන් කරනවා මෙවැනි පුද්ගලයෙක් මේ පරිලෝකයේ කොහෙද යන්නේ කියලා මට තේරෙනවා. මට පේනවා මෙන්න මෙන්න දෘශ්‍ය ගැනීම නිසා මොක කොහෙද යන්නේ. ඒ වගේ යම් කිසි කෙනෙක් වෙනවා රූපීත් නොවේ මේ රූපී තරූපී දෙකම වෙනවා කියලා ඒකෙත් කරුවක් තමයි කියනවා මෙන්න මෙවැනි දෘෂ්ටි ගත්තේ මෙන්න මේ හේතුව නිසා. එන්නේ දෘෂ්ටි ගැන නිසා ඌ යන්නේ කොතෙන්ද කියලා මට තේරෙනවා. රූපීත් නොවේ අරූපීත් නොවේ කියන කට්‍යයක් තියෙනවා. නැත්තම් රූපේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියනවා. ඒ සෑම දෘෂ්ටියක්ම ජවනිකාවක් විතරයි ඒක තව එකකට සුදු දෙමින් ගමන් කරනකොට ඒ සම්පූර්ණම පරිණාමය සම්පූර්ණ වෙනස් වීම ඇති කරගන්න පුළුවන් වුණොත් අපේ ජීවිතේ හැබෑ වෙනසක් ඇති කරගන්න පුළුවන් සරුවචනාන්තර හුඟක් ලං වෙන්න පුළුවන්. ධර්මයේ හුඟක් අවබෝධ කරගන්න පුළුවන් සංඝයා වෙන්න පුළුවන්. නැත්නම් සංඝයා අතර සමාජිකත්වය ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ අපි අර ගත්ත මතේ හිර වෙලා ඒ අනුව අපේ භව ගමන දික් වෙලා නැත්නම් පරමරණය මරණයෙන් මත්තේ සිද්ධ වෙන දේ පේනවා. සරුවචනාන්තර දේශනා කරනවා මෙන්න මේ වාගේ මේ එක එක දෘෂ්ටි වලට මනස යන්නේ හේතුකව අහේතුකව නෙවෙයි ඒ හේතුවත් මට පේනවා මේ දෘෂ්ටි ගැන නිසා ඔහු ඊගාට මරණය මත යනතනත් මට පේනවා ඒ පෙනෙන මම ඒ මට්ටමේ එහා ඉන්න බවත් පේනවා මේ වගේ මගේ හිත දෘෂ්ටි ගත්තේ නැතය මට පරම්මරණයක් ඇත්තේ නැtei කියලා කියන නමුත් කවදාකවත් මම අන්න එවැනි මේ ලෝක සත්‍යය වැටී සිටින භ්‍රමජාලාවෙන් එගොඩ වුණා කියලාවත් නම්බුවක් මගේ හිතේ නැහැ ඒකයි සර්වඥාන්සේට තියෙන සර්වඥකාඥානේ එන්නේ ඒකයි සර්වඥාන්සේ පෙන්වන්නේ ගම්බීරා දුද්දසා දුරවෝදා ඒ ගම්බුරු ධර්මයක් වෙන්නේ මේකයි ඒක අවබෝධ කරගන්න අමාරුයි දුද්දසයි පෙන්වන්න අමාරුයි පඬිත වේදනීයයි නිපුණයි සාන්තයි ප්‍රණීතයි ඉතින් යම් කිසි කෙනෙක් මේ සාරවත්යන් වහන්සේගේ මේ කටයුතු හොඳට උත්සාහ කරලා තමනුත් මේ තැන් තැන් වල මඩ වල වල වගේ එක එක තැන් වල වැටි වැටි ගිහිලා කවදා හෝ වැටිච්ච බව දැනගෙන ඒකට මෙන්න මේ භ්‍රමජාල සූත්‍රය සත්පට්ඨාන සූත්‍රය ආදී තැන් වල මේවට සාරවත්යන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කාරණාව තේරුම් අරගෙන ඒකද වෙලා දැන් යන්තම් එකක් එකට වුණා තවත් එකට වෙන්න ඕනේ තවත් එකට වෙන්න ඕනේ කියලා යන්න යන්න යන්න යන්න තේරෙනවා සරුවචනාංශී කියන්නේ කවුද කියන්නේ ධර්මයේ දැකීමෙන් අර එහෙම නැත්නම් මොකෙන්ද කරන්නේ? ඒක නිසා සැකයක් ඇති වෙනවා. එවැනි දේවල් වලින් එවැනි දැරීමකට හිත යොදන්න නැතුව, ගත යොදන්න නැතුව, වැටි වැටි නැගිටින්න නැතුව සර්වඥාන්සේ ගුණ ගායනා කර කර ඉඳීමෙන් පමණක් සර්වඥාන්සේට උත්තම පූජාව වේ කියලා හිතනවා. විශේෂයෙන්ම සර්වඥාන්සේ කියන එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද දේශනා කරන්නේ කාය ජීවිත නිර්පේක්ෂව මේ යෙදෙන්න යහවසත් කුසාන්තේ මතක් කරේ දිගින් දිගටම කවදාකවත් අහක යන්නේ නැහැ. නමුත් හරි පාළු ගතියක් දැනෙනවා. හරි වේලිච්ච ගතියක් දැනෙන මොකටද මෙව මෙච්චර අහගෙන ඉන්නේ? ඕවා නැතුව බැරිද නිවන් දකින්න ආදි වශයෙන්. එතකොට වෙන්නේ මොකද කරපු වැරද්ද හැමදාම කර කර ඒකෙම ගත වෙනවා. නිසා මේ වේලිච්චන් වලත් සමහර විතක ගැටෙලි වෙන වෙලාවල් තියෙනවා. නිසා ඒවට අපි කරන්නේ වතත්. අපි ඒකල යුතු වත පිළිවෙත කරනවා වගේ නිත්‍යපතා කරනවා. කරනකොට හැමදාම යෝජාව ගලන තැන්වලම රස දැනෙන තැන්වලම නෙවෙයි වර්ණේ තියෙන්නේ. විශේෂයෙන්ම යමක් භාවනා කරලා සති සම්පජඤ්ඤය ඇති වෙච්ච එක නා බලන්න ඕනේ නීරසයි කියන තැනමයි ගැටේ හිරලා තියෙන්නේ. එනිසා ඒ ගුරු පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවනේ උඹේ රුචිවලකම දැන් ඇති වැඩක් නැහැ. ධර්මයේ කියන්නේ කොරපා. අපේ රුචි අරුචියට ගියා නම් අනිවාර්යයෙන්ම ගැඹුරු ධර්මය අපි මගහරිනවා. මොකද වහින්ද ඉස්සෙල්ලා කොහොමදක් ටිකක් ගොරෝසු ගතියක් එනවා. කොහොමදක් අඳුරුකාර ගතියක් එනවා. ඒකකොට එළියට දැස්සොත් කවදාකවත් වැස්සේ අරුමේ දැක ගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයේකට එහෙම පැනලා යන ගිහිල්ලා තමන්ගේ රුචියට අරුචියට තමන්ගේ මන ආදල කරන්නේ කිව්වොත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන හරවත්න වගේ ඔයාත් එහෙම කරන්නේ ඇයි කියලා මට තේරෙනවා. ඔයාත් ඉන්නේ අසවල් දෘෂ්ටියේ ඔයා මැරිලා අවල් යන තැනට යන්නේ කියලාත් මට තේරෙනවා. නමුත් මම එහෙම අහුවෙලා නැති බවත් මට තේරෙනවා. නමුත් එහෙම කියලා එයත් පහත් කරන්න ඕ මම සරුවත් නැහැ කියන තරම් මාන්නිකුත් මට අපිවා තේරෙනවා. ඔන්න ඕකයි සරුවත්නේ ගුණේ. ඕකයි දුද්දස, ඕකයි දුරනුබෝධ, ඕකයි පඬිත වේදිනිය, ඕකයි නිපුණ, ඕකයි සාන්ත ප්‍රණීත. ඒක නිසා යෝගී ජීවිතයකට ඇර කවදාවත් බෞද්ධ ජීවිතයට මේ කිට්ටු කරගන්න බෑ කියලා හොඳටම පැහැදිලි යෝගාවචරයේ පැත්තෙන් බලනකොට. එනිසා යෝගාවචරය වග බලා ගන්නකොට තමන්ගේ ජීවිතේ ආඩ්‍ය කරගන්න සංග සංග සම්පූර්ණ හැම පැත්තෙම සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න නම් මේ මේ සූත්‍ර වල තියෙන කොටස් <coughs> විහෙලි ගතියක් තියෙනවා. නමුත් බුල්වාන් තරම් ඒක ඕජාවක් කරවන තමන්ගේ ජීවිතේ සම්බන්ධව කටයුතු කරන්න පටන් අරගත්තොත් අපි එන්න තියෙන ප්‍රශ්න කල්ැතුම ඉදිරිපත් කරගෙන සර්වඥාන්සේගේ මහා කර්මාවේ මහා ප්‍රත්‍යාවෙන් දේශනා කරපු දේවල් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන යනකොට අපි හොඳ පුහුණුවක් සහිත සෙබලෙක් යුද බිමට ගියා වගේ මේ කෙලෙස් සතුර ආවට පෙරදෙන්නේ. පෙරදුනත් ඒක ලාභයට හරව ගන්නවා. ඒක කාරණාවක් කරන අනිදා දරුවෝ යන සම්මිච්ච අමාන එදාම උපාන්ත දීප ආවුද අරගෙන ගියා වැරදුනා. මෙන්න මෙතෙන්දී මට වැරදුනා. අන්න එතකොට දරුවත් සංසි කියලා කියනවා එහෙනම් එතනදී මෙන්න මේ දෘෂ්ටිය තිබිලා තියෙන මේක ගලවගන්න. ඒ පෙරදි අදහසක් නෙවෙයි තියෙන්නේ පෙරදිලා පෙරදිච්ච හැටි කියන්න පුළුවන්. ඒක නේ ප්‍රඥාල හුත්තේ දිගටම තියෙන්නේ අන්නේම වැරදෙනකොට පරදිනකොට ඉතුරු වෙන ගඳ. ඉතු වෙන හැඩ, ඉතු වෙන ලකුණු. ඔක්කොම දෘෂ්ටි වශයෙන් සඳහන් කරලා තියෙන නිසා මේක මිත්‍යා දෘෂ්ටියක දාන්න නැතුව අප ළඟ තියෙන දෙයක් මේකේ තියෙන නිසා අපි මේ සෑම දෙයකින්ම ආරක්ෂාව පිණිස මේවා පිළිබඳ කලින් හදාරන්නත් ඕනේ භාවනා කරන්නත් ඕනේ. භාවනා කළා වරදින හැම වැරද්දකම පණිවිඩයක් තියෙනවා. ආන්නේ පණිවිඩ පොතක කියලා තියාගන්න මතක් කරගන්න ඕනේ. මතක් කරලා නැවත නැවතත් ඒක වෙනවනේ. ඒකේ මුලැමැදාක දකින්නොත් ඒක ගැලීමත් එක්ක අපි ඒක පින්මක් පයින්. ඒ නිසා ඒ විදිහට Taman වගකීමෙන් ඉදිරියට යනවන අද ජීවිතේ මේ කාලේ කිසිසේත් බාධාවක් නැහැ මේ ජාල කලවගෙන ඉදිරියට යන්න. ඉතින් අපි අද සාකච්ඡා කරුවේ මේ අපරන්තවාද දෘෂ්ටියේ 44 කොටස් අතර. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඒ කියන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ඒ වචන අරගෙන අපි භාවනා ජීවිතයකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන මතය ඉදිරිපත් කරන්න මේක ඒ පොත්පත් කියලා බැලුවොත් බොහෝ විට දකින්න හම්බෙන්නේ නැති පැත්තක් මේ ඉදිරිපත් වෙන්නේ. අවිවේචනයෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙකුට දෙන්නකොට හරි ඒක <clears throat> මේ ඉදිරිපත් කර ගැනීමේ මාර්ගයේ කොට බේරා ගැනීම සිද්ධ වෙනවා නම් ඒ විවේචන කෝක වෙකත් ප්‍රෝජනේ සලකලා මේ ධර්ම විවරණ මාර්ගයේ ප්‍රයෝජනවත් වෙනවා කියලා මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. සීල දෙනාට මේ තම තමන් දැනනම ගන්න කාරණාවට මේ කාරණා ඉදිරිපත් කරගෙන උත්සාහය ලබාගත්තේ අත්දැකීම් තව තවත් උපවත් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සිය දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.